මේ කතාවේ තියෙන්නේ එක ගෙදරක ඉන්න කට්ටිය හොඳටම තෙමෙනවලු. අනිත් ගෙදරේ ඉන්න අය තෙමෙන්නේ නැතිලු. එතකොට ඔය වැස්ස නවත්තලා නැහැ. වැස්ස තිබියදීම ගෙවල් දෙකේ සිදු කරගත්තා වූ වෙනස්කමක් නිසා තමයි මේ තෙවෙන්න නැතු වෙන්න පුළුවන් සමක් තිබෙන්නේ. මේ ගෙවල් දෙක එකක් ලංකාවේ එකක් මැද පෙරදිග වහින්න නැති රටක නෙවෙයි තියෙන්නේ. එහෙමනම් වහින්න නැති හින්දා තෙවෙන්නේ නැහනේ. ඒගොල්ලොන්ට වලාකුළුත් නැහැ, රැස්සත් නැහැ. අහස වලාකුළු බේතකටවත් හොයාගන්න නැති රටවල් තියෙනවා. අපි සිංහල භාෂාවෙන් කියනවා බේතකටවත් හොයාගන්න. ඒකෝර ඒගොල්ලන්ට වැස්ස ගැන කතාවක් නැහැ. හෙවණට හෙවණ අවශ්‍ය යරුණාම අවුවට වැස්සෙන් ආරක්ෂා වෙන්න වෙන්නේ නැහැ. නමුත් අපි ලංකාවේ නම් ඉන්නේ එක ගමක නම් ඉන්නේ ඒ ගමට වහිනකොට ගෙවල් දෙකකට දෙආකාරව වහින්නේ නැහැ. වහින්නේ ඒකාකාරව. තෙමෙන්න කැමති නම් ගයක් හදාගත්තේ නැතත් කමක් නැහැ. ඉතින් ඒක හොඳට සෙවිලි කරගත්තේ නැතත් කමක් නැහැ. තෙමෙන්න කැමති නම්. නොතෙමි ඉන්න නම් මොකද කරන්න ඕනේ කියන එක පිළිබඳව තමයි අපි කතා කරන්න හදන්නේ. අගහරම් කියන්නේ gedarට. යථා අගහරම් කියන්නේ යම්සේ අපි මෙතන ගමු අපේ ගාතාවට ඉස්සලා තියෙන පදේ. යථා ගාරං දුච්ඡන්නම් වර්තමානයේ gedarat මේකට ගත්තහමත් හරි අපහසුයි තේරුම් ගන්න. අත්තල මුත්තලායේ කාලේ පොල්ලතු නැත්නම් මානකොළ නැත්නම් පිදුරු සෙවිලි කළ ගයක් ගත්තම ලේසියි. ඔය කලින් කලට දිරනවා. අපි අපි ළමා කාලේ මේක දැකලා තියෙනවා අද දැක්කේ නැති වුණාට. ඒ නිසා කලින් කලට ඒ නොතෙමින්ද ඒගොල්ලෝ අලුත් වැඩියා කරනවා මාරු කරනවා. පොල්ලතු වලින් දැකලා තියෙනවා, පිදුරු වලින් දැකලා තියෙනවා, තලාතු වලින් දැකලා තියෙනවා. සමහර විට මානා කියලා කතා කරන්න අවුතුණ වර්ගිනොත් දැකලා තියෙනවා. මේ වහල සෙවිලි කරලා තියෙනවා. එතකොට ඒ සෙවිලි කරන රටාවලුත් අපි දැකලා තියෙනවා. ක්‍රමෙන් වහලේ පහළ සිට ඉහළට උඩින් බේරි එන වතුර ඊළඟ අත්තට නැත්තම් පිදුරු ගහට පිටලා පහළට එන්න ඇරුණාම ඇතුළට බහින්න තියලා නැහැ. ඕනම් විහිළුවක් එහෙම කරනකොට සමහර අයට පුළුවනි පිල්ලක් ඇතුළටම තියලා වහන්න. එතකොට බහැලා බලපුවාම වහිනකොට එතනින් අතුර ඇතුළටම තෙමෙනවා. ඒ මනාව සෙවිලි නොකළ බැවින්. ඒක තමයි එතන පෙන්වන්නේ යථාගාරං දුච්ඡන්න පුට්ටි සමති විඤ්ඤති. මනාව සෙවිලි කරේ නැත්නම් ගයක් වැහි වටිනකොට ඒ වැස්සට වරොත් දෙන්නේ නැහැ. ඇතුළට වතුර එනවා නැත්නම් වැස්සෙන් තෙමෙනවා. ඔන්න එක ගෙදරක්. ඒ ගෙදරට සමාවන් කරනවා ඊට පස්සේ ඒවම් අභාවිතං චිත්තං මනාකොට භාවිතා කරගන්නට නැත්නම් පාලනය කරගන්න වටහා ගන්නට බැරි අභාවිත සිත් ඇති පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම ඒකට කියන්නේ කෙලෙස් වර්ෂාව කියලා. හරි. අතන වතුර වතුර බින්දුවේ බින්දුවේ වර්ෂාවට මෙතන සමාන කරනවා චිත්තාභ්‍යන්තරයේ දැවි යන්නා වූ ක්ලේශ ධර්මයන්ට. ඒක තනි වචනයක් විතරයි මෙතන පාවිච්චි කරලා තියෙන රාගෝ සමත විජ්ජති කියලා. රාග දේශ මොහ ඔක්කොම ගන්නත් පුළුවන්. දැන් බලන්න එක ගෙදරක්. ඒ ගෙදර තිබුණට මනාව සෙවිලි කරලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ වහින ගානේ තෙමෙනවා. දැන් මේ ගෙදර තමයි මේ පෘථග්ජන පුද්ගලයාගේ නැමැති ගෙදර. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ අනාත්ම ආවරණය ලැබලා නැහැ. අනාත්ම දර්ශනය ආවරණය. නොදමින්ට අවශ්‍ය ආවරණය ලැබලා නැහැ. අපි තාමත් පෘථග්ජනයි කියලා අනබිරග ගහ ඉන්නවා. ඒක මහ ලොකු වැඩක් කියලා හිතන් ඉන්නවා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෘථග්ජන භාවය කඩා ගන්න ධර්ම දේශනා කළා තියෙනවා. අපි තාමත් පෘථග්ජනයි කියලා සාඩම්බරින් කීකියා ඉන්නවා ඉතින්. නිකන් ආභරණයක් කියලා හිතාගෙන. එතකොට මේ පුද්ගලයාට මේ පෘ탁ජන භාවයේ යනු සෙවිලි නොකල දෙයක්. දැන් අපි තව ටිකක් වචන එහාට ගන්න වෙනවා. වැස්ස වෙනුවට අපි ගනිමු බාහිර ලෝකයේ ධර්මතා ටික. ලාභ අලාභ සැප දුක් දාත සංසා. වැස්ස ගමේ තියෙන ගෙවල් දෙකටම වහිනවා වගේ අටලොදහමට අදාළ කාරණා ආර්ය අනාර්ය ભેදෙන්තර මොන දෙන්න සිද්ධ වෙනවන කෙනෙකුට. ඒක බාහිර ලෝක සිදුවේ. එතකොට බාහිර සිදුවීම් ලෝක සිදුවීම් පාලනය කරන්නට යන්න කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ නැහැ. බාහිර ලෝකයේ සිදුවීම් එසේ තිබියදී ඒවට ඔරොත්තු දෙන්නේ කොහොමද අපි? ඔරොත්තු දෙන්න ශක්තියක් හදාගන්නේ කොහොමද? ඔව්. විතර සම්බන්ධයෙන් පැහැදිලි කරලා දාරෙන් නම් ඒක මනාවකට සෙවිලි කළොත් වැටෙන ජලය ලිස්සා යනවා එළියට යනවා ඇතුළට වැටෙන්නේ නැහැ. ඒකකයක්. අනිත් එක අපි මුලින් මතක් කරපු එක. මනාකල සෙවිලි නැත්නම් ඒගේ ඇතුලේ ඉන්න පුද්ගලයාට තැවෙන්න සිද්ධ වෙනවා. දැන් මේ මනාකොට සෙවිලි කරගත නැති පුද්ගලයා කරන්න ඕන මොකද්ද? මනාකොට සෙවිලි කරගන්න එකයි. නැත්නම් ඉඳනවා. මේකට තමයි ඔය පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙන්න ඕන කියලා කියන්නේ. මේකට තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන නම් වලට අයිති උන්ට පැවරුණ කාර්ය කරන්න ඕනේ කියලා කියන්නේ. ඇඳුම මාරු කර ගැනීම නෙවෙයි. උන්ට පැවරලා තියෙනවා සාසනික කාර්යභාරය. තව ටිකක් මේක පැහැදිලි කිරීමේදී එහෙමනම් අපිට ගන්න පුළුවන් කරුණක් තමයි පංචශීලයේ අටශීලයේ දසශීලයේ සාමන ශීලයේ උපසම්පදා ශීලයේ ඔස්සේ කෙනෙකුට ශික්ෂණයටපත් වෙන්න පුළුවන්. ඒ සෙවිලි කිරීම තමයි. නමුත් ඔබ හොයලා බලන්න මේ පුද්ගලයා ප්‍රත්‍යඥාන නම් ඔය අටරෝධමට අදාළ කාරණාවලදී අනුරුණ වැළපෙන මේ දුකටපත් වීම නැද්ද කියලා ගිහි පැවිදි ભેදෙන්තරව. ඒ කියන්නේ පන්සිල් ආවරණය, අටසිල් ආවරණය, දස්සිල් ආවරණය, උපසම්පදා සිල් ආවරණයත් ආවරණයක් වුණාට හොඳ ආවරණයක් නෙවෙයි කියලා නේද අර කියන්නේ. මනාපට සේවි කිරීමක් නෙවෙයි. යථාගාරං දුච්ඡන්න. අන්න කාරණා. ඒ ආවරණ තුළ කිසියම් ආකාරයක පාලනයක් තිබෙන නිසා සහ පුණ්‍යක්‍රියා කරන නිසා ඒවට අදාළ විපාකවාරයක් නැතුව අනවේ. නමුත් මේකෙන් පෙන්වන්නේ පාපකාරී පුද්ගලයාට පාපකාරීත්වය සමගටලෝ දහමේ කම්පාව තියෙනවා. පුණ්‍යකාමී පුද්ගලයාට පුණ්‍යකාමීකේ සැප විපාක සමග ඒත් අටලෝ දහමේ කම්පාව තියෙනවා. දෙදෙනාටම ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. පන්සිල් නොරැක්කත් අටසිල් නොරැක්කත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. පන්සිල් රැක්කත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. පින් නොකලත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. පින් කළත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. මේක තමයි සෙවිලි නොකලගය. බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට මේ සෙවිලි නොකලගේවල වල තමයි ඔක්කොම හිටියේ. එළුවම් බුදුරජාණන් වහන්සේ හොඳ තහඩු සපයන්නේ. ඕනෑම ගෙදරකට තෙමෙන්නේ නැතුව ඉන්න වාලයක් සපයන් දහගස්සලාම්සලා තියෙනවා. කො අපේ යට ඒක නෑ ඕන කමක් නෑනේ මොකද නේකට. අර තෙමිච්ච ගෙදරම හොඳයි කියලා ඉන්නවා. තෙමිච්ච කුකුලා වගේ තව අනාගත බුදුහාමරයන් හොඳ වාලයක් සපයන උතුරම වාලේ හදාගන්න නැතුව ඉන්න තමයි කල්පනාව. තව කොච්චර කලනම් තෙමෙන්න වෙයිද? අසීමිතව තෙමෙන්න වෙනවා. මම එහෙම කියන්නේ තේරෙන්න. නිසා අපි තේරුම් ගන්න වෙනවා එහෙමනම් මේ එක ගමේ තියෙන ගෙවල් දෙක එක ගමේ ගෙවල් තියෙන ගෙවල් දෙක එකක් පෘථග්ජන ගෙදර අනිත් එක ආර්ය ගෙදර. මේ කතා කරන්නේ දැන් මේ බාහිර ගෙදර නෙමෙයි. පුද්ගලයෝ දෙන්න සම්බන්ධයෙන්. ස්වභාවිත වුණොත් මනාව සෙවිලි කරලා තිබුණොත් අර වැස්සෙන් අර පුද්ගලයාට එල්ල වෙන වැස්සෙන්ම නැත්නම් අරෝධහමෙන්ම නැත්නම් ඒ උපදින්නාව හංගීම් නිසාම නොතෙමෙ ඉන්නට. ඉතින් දැවෙන්න තැවෙන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. gedarata වහලේ මනාව සකස් කර ගැනීම තුළින් නොතෙමෙ ඉන්න පුළුවන් යම්සේද පුද්ගලයෙකුට දර්ශනය මාරු කර ගැනීම තුළ තමයි මේ බුදුහාමුදුරුවෝ අදාළ දුකින් අත මිදීම නැත්නම් දුකටපත් නොවි ඉන්න පුළුවන්කම තිබෙන්නේ. ඒක තමයි මේ ගාථා දෙකේ තියෙන හරය. සාමාන්‍යයෙන් අපේ ධර්මදේශනාවල අපි කියනවානේ ගාථා පද දෙක තියෙන දෙකක තියෙන්න පුළුවන්, ගාථා දෙකක තියෙන්න පුළුවන්, එක සූත්‍රයක තියෙන්න පුළුවන්, සූත්‍ර දෙකක තියෙන්නත් පුළුවන් කියලා. මේ බුදුන් වහන්සේගේ දෙතුදම්ම පරියාය. දැන් මේ ධම්මපදයෙන් උපුටා ගත්ත මේ ගාථා දෙක මතක හැටියට මුල්ම වර්ගයේ පවතින්නේ ගාථා දෙකකින් මේක කියන්නේ. දැන් කෙලින්ම කවුරු ගැනද මේ කතා කරන්නේ? ගෙවල් දෙකකට උපමා කරගෙන. අනිවාර්යෙන් සලන් දෙන ඔබ ගැන. දැන් එහෙමනම් දෙවෙනි හැටි ඉස්සලා හොයාගන්න වෙනවා. දෙවෙනි හැටි තේරුණාම අන්න තෙමෙන තෙමෙනවා කියන එකේ තමයි එහෙමනම් දුක කියන කාරණේ අවබෝධ වෙන්නේ. ඒක වෙනවා කියන එකෙන් පෙන්වන්නේ ඒකයි. දැවීම, දුක්ගිනි. ඒවා ඕන නම් ඉතින් තාම තෙමෙ තෙමෙ හිතට කමක් නැහැ. දැන් නොතෙමින්ද අවශ්‍ය නම් කැමති නම් එහෙනම් කොහොමද මේ අපිළිවෙල සහිත වහලය පිළිවෙල සහිත වහලයක් බවට පත් කරගන්නේ? මොකද්ද මේ ආවරණය? එවිට අපි මෙන්න මේ කරුණ සමාජයට මතක් කරනවා. සංවර ප්‍රතිපදා ලෝකේ ඇති උනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර. සංවර ප්‍රතිපදා ලෝකේ තියෙන්නේ බුදුදහම විතරක් පමණක් නෙවෙයි. විවිධ ආගම් තුළ විවිධ රටවල් තුළ යම් යම් ආකාරයක ආවරණයන් පවතිනවා. නීතිමය ආවරණයන් පවතිනවා. ආගමික ආවරණයන් පවතිනවා. මේ ආවරණයන් සියල්ල ගත්තොත් මට මෙහෙම කියන්න පුළුවන්. දසවස්තුක සම්මාදිට්ඨියයි නියත මිත්‍යා දෘෂ්ටියයි නැමැති මේ ආවරණ දෙකෙන් එහාට ගිය ආවරණයක් හොයාගන්න කාටවත් බැරි වුණා බුදුහාමුදුරුව පහළ වෙනතුරු. වත්මන් බෞද්ධ සමාජයේ දසවස්තුක සම්මාදිට්ඨිය ආවරණය අංග සම්පූර්ණ ආවරණයක් කියලා හිතන් ඉන්නවා. එරුණාම ඊට එහා තියෙන ආර්ය සම්මාදිට්ඨිය ලබා දෙන්නා වූ ආවරණය පිළිබඳව බොහෝ දෙනාට ඕනකමක් නැහැ, බොහෝ දෙනාට වැටහීමක් නැහැ, ඔහුට දේශනා කිරීමක් නැහැ. සොයන්නාටයි හම් වෙන්නේ. මේ සමාජය සකස් වී යන ආකාරයක් තියෙනවා. ඒක තියෙනවා දොසක්. ජීවිතය කියන්නේ බාහිරය කියලා විතරයි සමහරව හිතන්නේ. අධ්‍යාත්මිකයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ දැක්මේ හැටි තමයි කෑම බීම තියෙනවා නම් ඇඳුම් පැළඳුම් තියෙනවා නම් රැකියාවක් තියෙනවා නම් ගෙවල් දරවල් තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් මුදල් දල් තියෙනවා නම් දුක් නැහැ. එහෙනම් එක පැත්තකට නැඹුරු වෙලා මේ සියල්ල සාක්ෂාත් කරගැනීමේ සටනක තමයි යෙදිලා ඉන්නේ. එක පැත්තක් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා, අමතක කරලා දාලා. මේ පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙනා වූ සූත්‍රාශ්‍රයෙන් අපට තිබෙනවා කිසියම් ආකාරයක කරුණ වැටහීමක්. ඒ කරුණ වැටහීම ඉදිරිපත් කිරීමේදී බහුතරයක මතය බහුතරයක් කියන නිසා කියන කාරණේ මට වැදගත් වෙන්නේ නැහැ. ඒකාචාරී සිංහෙක්සේ දෙසටක් මිසදිට තිබුණා වූ ಭಾರತේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළේ වෙනම දර්ශනයක්. අර 60 දින දෙකක් පිළිගත්තයි කියලා ඒක පිළිගන්න කිව්වේ නැහැ. නමුත් උන්වහන්සේ කිසිසකත් පසුබට උනේ නැහැ මන්දෝත්සාහය උනේ නැහැ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ලබාගෙන හිටියා. Tamanට ප්‍රතිඵලක් තියෙනවා. තව මොනවද මේකේ කවුරු මොනවා කිව්වත් ආයේ නොකිය ඉන්නේ කියලා. අපට ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී තේරෙනවා මේ පැහැදිලි කරන පෙළ සූත්‍රවලට හොඳට ගැලපෙනවා. අපි යම් යම් ප්‍රතිඵල ලබාන සිටියත් අංග සම්පූර්ණ ප්‍රතිඵල ලබා නොහිටියත් මේ සූත්‍රවලට හරියට ධර්මයට ගැලපෙනවා. එහෙනම් ධර්ම විනයට ගැලපෙන්නේ නැති සමාජ මතිමතාන්තර කවුරු කොහොම ඉදිරිපත් කළත් අපට ඒව ගැන කතාවක් නැහැ. ඒවර 62ක් මිත්‍යා දෘෂ්ටි වලට තමයි ආයෙත් අයත් වෙන්නේ. ඒ නම් වලින් නොකියුවට. එදා ඒ ඔක්කොම පැවිද්දෝ තෙරුවන් සරණ ගිය අය නෙමෙයි බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි. නමුත් ඔවුන් නිවන් ඔවුන් විමුක්ති මාර්ගයක් දේශනා කළේ. ශාසනයේ බුදු ශාසනයේ පැවිද්දෝ නෙමෙයි. නමුත් පැවිද්දෝ තාපස පැවිද්දෝ. අදත් ඒ නිසා පැවිද්දෝ ඉන්නේ. එක එක සම්ප්‍රදායන්ට අයිත්. බුදුරජාණන් වහන්සේ පූර්වාදර්ශය වශයෙන් අරගෙන තමයි දේශනා කරන්නේ. නමුත් වැරදි බණයි හරි බණයි දෙකම කියන්න පාවිච්චි කරන්නේ එක වචන. මේක තේරුම් ගන්න තමයි සවන් දෙන අයට හැකියාවක් තියෙන්න ඕන. අර වචන ටිකම පාවිච්චි කළ පමණින් ඒවා අරුත් නිවැරදි නැත්නම් ඒවා ආයෙත් වැටෙන්නේ ආයෙත් අර 62ක් මිත්‍යා දෘෂ්ටි වලට. මේ ළඟදී මම ප්‍රධාන මිත්‍යා දෘෂ්ටියක් ඉදිරිපත් කළා. බුදුබණ තේරෙනතුරු මේ සමාජයට මේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන්නේ මොකක්ද? ඒක උපාදාන වෙලා අවසන් වෙන්නේ කොහොමද? උපාදාන නොවි අවසන් කරගන්න මොකද්ද කරන්න ඕන? මේ පංචස්කන්ධ ධර්මතාවයේ අවශේෂ නිරෝධය, නිර්වශේෂ නිරෝධය කියන කාරණා දෙක පිළිබඳව තේරුම් ගන්න බැරි තාක්කල් මේ චුති ප්‍රතිසන්දි විග්‍රහ කරන්න බෑ. එවිට හැමෝම හිතන් ඉන්නේ මෙහෙන් පරලොවට කවුරු හරි යනවා. මේ පරලොවට කවුරු හරි යනවා කියලා හිතන් ඉන්න තාක්කල් ඔවුන් මිත්‍යා දෘෂ්ටියක ඉන්න බව ඔවුන් හැම දිනාටම පිළිගන්න වෙනවා. අරක තබා ගන්න. ඒක කේවට්ට පුත්ත සාතිගේ දර්ශනය මිසක් බුදුහාමුදුරන්ගේ දර්ශනේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒකට හොඳටම අන්මෝග පුරුෂේ මම ඔබට එහෙම කිව්වද කියලා. අහලා තියෙනවා. ඇයි අපි ඒකට අහුනේ? අපි අහුනේ විඥාන කියන පදේ තේරුම දන්නේ නැති නිසා පංචස්කන්ධය ඉදීම මැරීම කියන එක දන්නේ නැති නිසා ජීවිතේ ඉදීම මැරීම විතරයි අපි දන්නේ. මවකසෙන් බිහි වෙනවා ජීවිත අවසානයේ මැරෙනවා. ඒතර ඒක උපතයි ඒක මරණයයි. ඒ උපත ලැබපු පුද්ගලයා මැරුණාම කොහෙද යන්නේ කියලා තමයි අපි හොයන්නේ. මව කුසෙන් බිහිවන පුද්ගලයා මරණය දක්වා පැමිණෙන ස්කන්ධ පංචකේව කොතරම් පහු කරගෙන ආවද? ඒ ස්කන්ධ පංචකෙන් පංචකයට තැබපු හේතු නිසා ඵලයක් හටගත් ඇරුණාම. ඒ හේතු ඵලයේ පාප හේතු පාප ඵලයේ පුණ්‍ය හේතු පුණ්‍ය ඵලයේ ධාන හේතු ධාන ඵලයේ ඕන පැත්තට ඵලයක් හේතුඵලයෙන් ආයරුණාම ස්කන්ධ පහෙන් පහටම රූප වේදනා සංඥා සංකාර පහ හටගෙන නැතුණ ඇරුණාම තව එකකට යන්නේ නැහැ මොකක්වත්. එනිසා ඒ අර ඒ ගොඩවල් ඉන්නේ මොකේද අර හරියට සෙවිලි කරේ නැති වහල යට ඉන්නේ. එනිසායි අපිට මේක අර තථාගතයන් වහන්සේ පැහැදිලි කළා වගේම අපිට තව කවුරු හරි එකතු වෙලා ඒ තමයි සත්‍ය කියලා පැහැදිලි කරන තුර තනියෙන් හරි කියන්න වෙලා තිබෙන්නේ. සවන් දෙන නරඹන අය තේරුම් ගන්න ඕන. බාහිර වශයෙන් ආරම්භක ධර්මදේශනාවක් බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්. අගට බලන්න. මුල නෙමෙයි අග බලන්න. ඔබට පැහැදිලිව අනුගමනය කළා වූ කර හැකි මාවතක් දේශනා කරන්නේ කාටින්ද? ඒක ත්‍රිපිටකේ සූත්‍ර වලට ගැලපෙන්නේ කොහොමද? නිකම්ම පැයක් හමාරක් කාලය ගත කළාට වචන ගොඩක් ඊවට ඔබට අන්තිමට කරුණු පැහැදිලි කිරීමක් නැත්නම් නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා එකට කියන්නේ. අතකට බාගන්න. මේ ත්‍රිපිටක දේශනාවල මනා පැහැදිලි පළක් තියෙනවා. ඔබට වර්ධින හැටි තිබෙනවා ඔබ નિවරදි කරගන්න අනුගමනය කළ යුතු පෙළ තිබෙනවා. බන තේරෙනවා කියන්නේ මේක තේරුම් ගන්න එකට. අතක තබා ගන්න. එබැවින් අපි මේ ගෙවල් දෙකේ කතාව තව ටිකක් දැන් විස්තර කරගන්න වෙනවා. හොඳට. දැන් කුමක්ද ඔබට තියෙන ගැටලුව? මට මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා ආටකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවයි අපි කොටසකට ඇලිලා දුක් විඳිනවා කොටසකට ගැලිලා ගැටිලා දුක් විඳිනවා. ඒවා එපා අපට එන්න කියනවා. එපා කීප ඒවා ආවහම කරදරයක්. කැමති ඒවා නැති වෙනකොට කරදරයක්. තියාගන්නත් බෑ කැමති වුණාට. ඒ නිසා අපට මේ තථාගතයන් වහන්සේ වදාළ වැස්ස ජලයෙන් වැටෙන වැස්ස වගේ අටලෝ දහම තමයි වැස්ස වශයෙන් එක පැත්තකට සැලකුවට කමකුත් නැහැ. තවත් තිබෙනවා. මෙහෙම නිහඬව හිටියට සමාජයට ගිහින් බස් රථයකට ගොඩ වෙලා ඔවුන්ට පටිගත කිරීමේ යන්ත්‍රයක් යොමු කරලා පටිගත කළොත් එහෙම ඔවුන්ගේ ජීවිතය පිළිබඳව පෞද්ගලිකව අහලා ගෙදර මොනවද තියෙන ගැටලු පෞල් ජීවිතයේ තියෙන මොනවද ගැටලු රැකියාව මොනවද තියෙන ගැටලු දේශපාලනේ තියෙන මොනවද ගැටලු ශරීර සෞඛ්‍ය මොනවද තියෙන ගැටලු අනේ අපිට එක ගැටලුවක් නැහැ කියලා එක උත්තරයක් අත් ඔබට හම්බ වෙයිද කායින්වත් දැන් හැමෝටම ගැටලු තියෙනවා ලෙහා ගන්න යන්නේ බාහිර දැක්මෙන් මෙතනයි මේ වැරද්ද තියෙන්නේ මේ තථාගතවරු කියන අය ලෝකෙට පහළ වෙන්නේ මේ ගැටලුවට උත්තරේ හොයන හොයලා දෙන්න ඒක 100%ක් නිවැරදි උත්තරයක්. ඒක තවත් කෙනෙකුට තනියෙන් හිතලා හොයාගන්නම බෑ. ඒක අත්හදා බලලා ප්‍රතිඵල ලබලා පැහැදිලි කරන උත්තරයක්. තථාගතයන් වහන්සේ මිනිස් වර්ගයේ ජීවාගේ ජීවිතය සැනසලිමත් කරන්නට මේතරම් ගැඹුරු දෙයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේතරම් මිනිස්සුන්ට සමීපයි. මේක මානව දහමක් කියන එක අපෙන් කලකපටන්න ඈත් වෙලා තියෙනවා. මේ වචනත් මට හිතෙනවා හදා ගන්න ඕනේ කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ශාස්ත්‍රඥයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ලස්සන වචන තියෙනවා කතා කරන්න. දේශනා කරලා තිබෙනවා. වදාරලා තිබෙනවා. එහෙම නෙමෙයිද බුද්ධ ගෞරවය තියෙන්න ඕනේ. ගොවියෙක් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා වනකට කිව්වහම ඒක දේශකයන් වහන්සේට තියෙන ආත්මගෞරවය මොකද්ද? මේ ශාසනික වචනේම තියෙනවා යනවා නෙමෙයි වඩිනවායි කියලා. කනවා නෙමෙයි වළඳනවායි කියලා. අ නිදියනවා නෙමෙයි සැතපෙනවායි කියලා. නානවා නෙමෙයි පැන් පහස් වෙනවායි කියලා. එහෙනම් කියනවා කියන වචනට වඩා අර්ථවත් ගෞරවනීය පදයක් තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේට නැත්නම් ආර්ය පුත්‍රයන් වහන්සේලාගේ දේශනාවලට. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියන වචනේ මේ මට ඇහෙනවා රටේ කියන දේශෙන් වහන්සේලා තියෙන. ඇයි බුදුහාමුදුරුවෝ කියලා ඔකට බුදුරජාණන් වහන්සේ කිව්වම නරකද? තථාගතයන් වහන්සේ කිව්වම නරකද? බුදු පියාණන් වහන්සේ කිව්වම නරකද? කියලා තියෙනවා කියලා ඔය සාමාන්‍ය දේශපාලන ලජ්ජම කතා කරන කියලා දේශපාලන ලජ්ජම් කියනවා. නැත්නම් පරුස වචනෙන් බැනගත් එකක් තියෙනම් ගුණහරප කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරවා දාරනවා. එහෙමයි මේ බුදුන් පිළිබඳව වැටහෙනකොට මේ බුද්ධ ගෞරව ස්වභාවයෙන්ම කෙනෙක් ගාවට එන්නේ. ආ බලෙන් බලෙන් හදන්න ඕනනේ. ස්වභාවයෙන්ම උන්වහන්සේගේ මේ වටිනාකම තේරෙන්නේ උන්වහන්සේ එලි කළපු කාරණා තේරෙනකොට. තව ඉස්සරහට මේ සමාජය යන්න ඕනේ. බහින කලාව පැත්තට වචන පාවිච්චි කරන්න ඕනේ නැහැ. මුඩුකු භාෂාවේදී බහින කලාවට වචන හදයි ඕන තරම්. අලුතෙන්. නමුත් අපි මීටත් වඩා ගෞරවාන්විත පද ඔස්සේ මේ සමාජයේ පරිණාමය කරන්න ඕන යහපත් පැත්තට. ඒ තථාගතවරුන්ගේ ධර්ම තේරෙන්න ඕන එකට. අන්න එතකොට අපිට මේ තථාගතවරුන්ගේ ඉගැන්වීම් වල අපට කොතරම් සමීප භාවයක් අපව නිවැරදි කිරීමක් කරලා තියනවාද කියන එක පිළිබඳව තේරෙනවා. මෙතේ කරන්න තියෙන්නේ වරදක් නිවැරදි කර ගැනීම. මට මතකයි මාගේ පාසල් යාමය. 68 70 කාලේ 1969 ජූලියස් 31 21 වෙනිදා යම් සිදුවීමක් මේ ලෝකෙ සිදු වෙනවා වෙනදා සිදු නොවන. මේ පිළිබඳ පුවත්පත් වාර්තා, රූපවාහිනී නෑ, ගුවන්විදුලි වාර්තා වලට හරිය අවධානය යොමු වෙලා. මේ රොකටයක් අභ්‍යවකාශයේ ගමන් මඟ කියන්නේ ඉබාගාත යන්න දෙන්නේ නැහැ. නැවත නැවත යන්ත්‍රවලදලා නිරන්තරයෙන් ගමන් මඟ නිරවුල් කරනවා. අන්න ඒ වගේ මේ බෞද්ධයාගේ ගමන් මඟ තථාගත දේශනාවට අනුව නිරවුල් කරගන්න නිරන්තරයෙන් හිතන්න ඕන. උපෙන් සහතිකින් බෞද්ධකමක් ලැබුණයි කියලා, පාසල් ගිහින් බුද්ධ ආගම ඉගෙන ගත්තයි කියලා, කොහෙන් හරි භාවනාවක් ඉගෙන ගත්තයි කියලා. නිරවුල් වෙලා එහෙම නැහැ සම්පූර්ණයෙන්ම. අනේ නිරවුල් කරගත්තම තමයි Tamanට තිබෙන්නේ සෙවිලි හොඳින් සෙවිලි නොකර ගයක් ඒක යට ඉන්න නිසායි මේ දෙවෙන්නේ. මොකද මම මේ සෙවිලි නොකල ගිය කියලා උපමා කරන්නේ? පෘථග්ජන ජීවිතයක්. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද? පෘථග්ජන ජීවිතයක්. එහෙනම් ලෝකයේ සිදුවෙන සිදුවීම් වලට මුහුණ දී නොතැවි නොදැවි ඉන්න අවශ්‍ය අවබෝධය උට ලැබිලා නැහැ. ඒකයි පෘථග්ජන කියලා කියන්නේ. එහෙනම් මේ මාරු කරන්න කියලාත් නැහනේ. වහලේ හදාගන්න විතරයි කියලා තියෙන්නේ. මේකෙන් මොකද්ද කරන්න ඕන කාරණාව කියන එක අපි මනමින් තේරුම් ගන්න උත්සාහ කරමු. මේකට මට තනි වචනයක් ඉදිරිපත් කරන්න පිළිවන්. නමුත් එහෙම කිව්වට එකක් සමාජයේ තියෙන එකක් නිසා ඒකමයි මම කිව්වේ කියලා හිතන්න බැරි නෑ. මේ වැහිපද මේ ගේ ඇතුළට එන්නේ කොහොමද? කොහෙන් හරි සිදුරු වලින් එන්නේ. හරියට ආවරණය කරලා නැති නිසා. අරගෙට තනිවහලයක් තිබුණාට මේගෙට තියෙන්නේ මේ මේ මේ මේ එන්න එන්න ස්ථාන හයක් තියෙන්නේ. එහෙනම් තමයි එන්නේ. හරියට හිසෙවිලි කරු නැති ස්ථාන හයක් තියෙනවා. චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ආ පස් දොරෙන් තමයි මේ කෙලෙස් සැසතට මේව සිද්ධ වෙන්නේ. ඒ මොන කුමක් නිසාද? අභාවිතං චිත්තං අභාවිතං චිත්තං ස්වභාවිතං චිත්තං බවට පත් කර ගැනීම නොවේද බුදු සමය පෙන්වන බෞද්ධකම. අභාවිතං චිත්තං භාවිතා කරමින් දර්ශනයට අදාළ නැති ඇදහිල්ලට අදාළ ආගමක් සකස් කරලා දුන්නාම අභාවිත චිත්තය තුළ කොටු වෙන බුදුදහමක් හැදෙනවා. ඔය ඉතින් වැඳුම් කිරීම, පහන් පූජා කිරීම, වන්දනා ගමන් ඉදි කිරීම ආදී කොට ඇති පුණ්‍ය ක්‍රියාමූල කොට ගත්තා වූ පෘථග්ජන භාවයේ සිරිත් සිරිත්තික ඔය මම කතා කළේ. බුදුන් වඳින, දහම් වඳින, සංගුණ වඳින ඒ දේවල් සරසන බුද්ධාගම. අභාවිත චිත්තය තුළ මේ ටික කරන්න පුළුවන් බොහොම. ඊදම් කරලා ලොකුවට. නමුත් බුදුන් සරණ දහම් සරණ සංඝ සරණ යන්නේක. ඒක බුද්ධ ආගම නෙවෙයිනේ. ඒක බෞද්ධ දර්ශනය. දැන් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා නෙවෙයිද කියන්නේ. දැක්මෙන් යුක්ත වෙන්න ඕන කියලා තියෙනවා. ඒ ගාථාපදේ විවෘත කරලා වෙනම ධර්මදේශනාවක් මම කරලා තියෙනවා පැයක නිසා මතෙන් හිතෙන්ට ගන්නෙ නෑ මම මේක. මොකද්ද මේ දිට්ඨිය කියන එක පිළිබඳව? හොඳයි අර සෙවිලි නොකල ගේ ඉන්න පුද්ගලයාගේ දිට්ඨිය මොකක්ද? සෙවිලි නොකල පුද්ගලයා පපිකින් පෘථග්ජනයයි කියලා. ඔහුට තියෙනවා දිට්ඨියක්. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. හැම එකක් තියෙන බව දන්නේ නැහැ. මන්දයත් සක්කාය කියන්නේ මේකය කියලා උගන්වලා තියෙන නිසා. එහෙම නැත්නම් සක්කාය කියන්නේ ශරීරය කියලා ඒකේ ඉන්න මම කෙනෙක් ඉන්නවා ඒක මම කෙනෙක් නෑ බෙදලා බලපුවාම කියලා උගන්වලා තියෙන නිසා. අත්තිමස්මින් කායේ කේසාලෝ මානක අදන්ත 32ට බෙදලා වෙන්වෙන් කරලා බලපුවාම එක කෙනෙක් නෑ. ඔන්නමයි අපි සක්කාය තේරුම් ගන්න ඉන්නේ. නමුත් මට මෙහෙම කතා කරන්න පුළුවන්. ඔබේ වාහනය අතරමඟ නතර කරන්න කියලා පොලිස් නිලධාරියෙක් ඔබ ළඟට ආවොත්. ඔබුන් ඔහුව ගණන් නොගෙන ඔබ කතා කළොත්. ගන්න කතා කළොත් හරි වරදක් නොකර විදිහට. ඊළඟට වදන වචනේ තමයි තමුසි දන්නවද මගේ හැටි. එහෙම නැත්නම් gederedi නැත්නම් අරුබුදයකදී මම තාම මගේ හැටි පෙන්නුවේ නැහැ. දන්නවද මම කවුද කියලා. මේ වචනේ සමාජයේ තියෙනවානේ. අන්නේ කතාවෙන් පෙන්වන ඇතුලේ තියෙන දේ තමයි මම බාහිර දේ නෙවෙයි. ඇතුලේ තියෙනවා යම් දෙයක්. අපිට නම් ඒක කියනකොටම හම් වෙනවා. ඒකට අපි කියන්නේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවායි කියලා. සක්කාය දිට්ඨිය ජීවිතේටම එකක් නෙවෙයි. අරමුණෙන් අරමුණට අහුවීමක්. අරමුණෙන් අරමුණට සසරට අහුවීමක් සංයෝජන කියන්නේ ඒකනේ සංයෝජන කියන්නේ සසරට බැඳෙනවා සක්කාය දිට්ඨිය කියන්නේ මේකය නම් සක්කාය කියන්නේ නම් ජීවිතේටම එක සැරේ සසරට අහු වෙන නැත්තේ නමුත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් රූපයට ශබ්දයට ගන්ධයට රසයට ස්පර්ශයට දරවල් හයකින් අරමුණු ගන්නා විට ඒ අරමුණු වලට අපි අහු වෙනවද නැද්ද රැවටෙනවද නැද්ද? මුලා වෙනවද නැද්ද? අරමුණෙහි මුලාව. මේ අරමුණෙහි මුලාව වැරදීමක් නේ. ඒ වැරද්ද නිසානේ මේ වදේ විඳින්න වෙලා තිබෙන්නේ. ඒක වරදින බව දන්න පිරිස ආහිම පරිහරණය කරන වරද්දාගත් එකනේ කෘතඥ භාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි නිවැරදි අවබෝධකෙන් තොරව සත්‍යසේ ජීවත් වෙන්නට මංපෙත් සකස් කරගත්තට අපට නිවැරදි අවබෝධය නැති නිසා අර තමන් දන්න මට්ටමින් නිවැරදි කරගත්තට තව නිවැරදි කරගන්න බැරි වුණු පැත්තක් තියෙනවා. ඒකේ තිබෙන අනතුරුදායක බවෙන් කවුරුත් නිදිලා නැහැ. ගෙදර හිටියත් නිදිලා නැහැ, කැලේ හිටියත් නිදිලා නැහැ, පන්සලේ හිටියත් නිදිලා නැහැ, කොහේ හිටියත් නිදිලා නැහැ. පෘථග් ජනනම්. දැන් එහෙනම් චින්තනය මාරු කරන්ට වෙනවා. මෙන්න තෙවෙන්න නම්. මොනවාද අර තෙවෙනවයි කියලා කතා කරලා තියෙන කාරණා ටික? රාගෝ රාග දේශ මොහ, ලෝභ දේශ මොහ, ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර. ඒ වචන පාවිච්චි කරනවා. කෙලෙස්. සාමාන්‍යයෙන් මමත් දැකලා තියෙන කරුණක් තමයි ඔය හොඳට ශරීරයේ මවිල් වැවිලා තියෙන සතෙක් කන් දෙක වල්ගයේ හරි ලස්සනයි. පුෂ්ටිමත්ව පේනවා. තෙමුණොත් එහෙම අරවා තිබුණට ආපහු ඒ කිසිවක ලස්සන නැතුව යනවා. ඒ තෙමුණාමනේ. අන්නේ වගේ මේ සිත ක්ලේශ ධර්මයන්ගෙන් තෙමුණාම මිනිස්කමේ ලක්ෂණ නැතුව යනවා. අර කයමයි අර මිනිසාමයි. නමුත් ක්‍රියාකලාපය මිනිස් කියන වචනට මුලින් නොයන්න දාලා පාවිච්චි කරන්න වෙනවා. නොමිනිස් ක්‍රියාකලාපයන්. ඊයේ පෙරේද දවසක අහිංසක අවුරුදු 19යි 18යි අක්කා මල්ලි දෙන්නෙක් ඝාතනය වෙලා තියෙනවා මොන වරදක් කළාටද ඔබ දකින්නේ නැති අන්න අර නොමිනිස්කමෙන් තෙමිච්ච කෙනෙක් ඒ වැඩේ කරලා තියෙන්නේ. එනිසා මේ රටේ තියෙන අවුල් ඔක්කොම පිටිපස තියෙන නොමිනිස්කමෙන් තෙමුණ අයගේ ක්‍රියාකලාපය. අපි දකින්න අහන්න කැමති නැති මේ සමාජයට සිදුවෙන්න කැමති නැති මේ සිදුවීම් පිටිපස පවතින්නේ නොමිනිස්කමෙන් තෙනුණා වූ මිනිසුන් වැරදි ලෙස කාය වචන පාවිච්චි කිරීමේ විපාක වාරය. බුදුහාමුදුරන් බුදුරජාණන් වහන්සේට වැඳලා විතරක් ඕක බෑනේ කරන්න. අනාගත බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් විතරක් ඕක කරන්න බෑනේ. අද තියෙන ගැටලුවට අද විසඳුම ලබා ගන්න වෙනවා. වඩාත් සුරක්ෂිත සමාජයක් සඳහා, දරුවන්ගේ ආරක්ෂාව සඳහා, අපට යම්කිසි නොබියව ගමනක් විමනක් යාම සඳහා. ඒ වත්මන් සමාජයේ අවුල්සහගත වෙන්නා වූ ක්‍රියාකාරකම් ටික චිත්තාභ්‍යන්තරයෙන් සෝදා හැරීම මුල් කොටගත් ඉගැන්වීමක් නොවේද බුදු සමය කියලා කියන්නේ. එතකොට නොයන්න කැපෙනවා නේද? නොමිනිස්කමේ නොයන්න කැපෙන්න වෙනවා. එතකොට මිනිස්කම ඉතුරු වෙන්නේ. අන්න ඒක කරන්න ඕන. හැම කෙනෙක්ම. ඒක තමයි මම කිය මේකේ පාරක් තියෙනවා වගකීමක් තියෙනවා හැමෝටම. ඒ පාරට අවතීර්ණය වෙන්න ඕන. ඔය ආර්ය භාවයටපත් වීම කියන වචනේ හඳුන්වනු ලබන්නේ සඳහා. gedara hitiyat, pansala hitiyat, kale hitiyat, කොහෙත් hitiyat. අනාර්ය ආර්ය. දැන් අපි තවත් ටිකක් එහාට මේක හොයාගන්න ඕන. මේ ළඟදී මම උදාහරණයක් ඉදිරිපත් කළා. තාමත් උදාහරණේ මම ඉන්නේ සූත්‍රය සම්පූර්ණයෙන්ම දේශනා කළේ නැහැ. තථාගතයන් වහන්සේ අපේ ජීවිතය කිරි ගහකට උපමා කරලා තියෙනවා. ඒ ඉන්දියාවේ තියෙන කිරි ගස් වල නෑ ලංකාවේ තියෙන කිරි ගහක් ගන්නකො රබර් ගහ හරි කොස් ගහ හරි. මේ කලක් වැඩෙනකොට මේ ගහ ඇතුලේ කිරි තියෙනවා. හැබැයි එළියට එන්නේ නෑ කොයි වෙලාවකවත්. ගහට වැඩෙන්න අවශ්‍යයි. තියුණු ආයුධයකින් මේ ගහට කෙටුවොත් හය පොලකින් උඩ පහළ නැතුව කොහෙන් කෙටුවක් ගහේ තියෙන කිරි එළියට එනවා. හය පොලෙන් හය જાතික කිරි එන්නේ නැහැ. හය පොලෙන්ම ගහේ කිරි එන්නේ. මේ උපමාවේ මොකද්ද කියලා තියෙන්නේ දන්නවද? වෘක්ෂය ඔබයි. හය පොල ඇසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි. ප්‍රධාන වශයෙන් පොරවල් පහ. මේ පහටයි ඔබට අරමුණු හම්බ වෙන්නේ. අරමුණු හමු වීමේදී ඇතුළතින් එන්නේ ඔබ තියාගෙන තියෙන දොස් බස් ටික වැරදි ටික බාහිර සමාජයව නෙවෙයිවා. බාහිරෙන් හමු වෙන්නේ අරමුණක් විතරයි. මේකට අදාළ දෙවිලි තැවිලි සියල්ල ඔබගේ පෞද්ගලික දේවල් ධර්මයේ තේරුම් ගන්න නැති කාලේ හිත ඇතුලේ හංගාගත්ත දේවල්. තනි වචනයකින් කියනවා නම් තණ්හානුසය. බෙදලා කියනවා නම් ලෝභ දේශ මොහ. තව ටිකක් එහාට කියනවා නම් කෙලෙස්. තවත් විදිහකට කියනවා නම් මමත්වයේ වෙස්මූණු. ඔබට මතකද පසුගිය කාලෙක ප්‍රසිද්ධ නළුවෙක් වේදිකාවට ආවා චරිත හතක් ඔස්සේ. ඇතුලේ ඉන්නේ එක්කෙනයි. හැබැයි මූණවර ඇඳුම් මාරු කරගත්තාම හත් දෙනෙක් වෙනවා. ඒ වගේ මේ ඇතුළත තියෙන හැඟීම් තමයි පුද්ගලයා වෙනස් කරන්නේ. මේ ඇතුළත තියෙන හැඟීම් ටික සෙල්ලම්පත්තු වෙන, කෙලිපත්තු වෙන කිරිසත්ත්වය ළඟ නැහැ. 100%ක්ම නැහැ නෙවෙයි මේ ලෝකෙන් අරන්නේ. අනතුරු එවනම් පස් දොරෙන්ම අරගෙන යලි ගන්න පුළුවන් විදිහට සංගවා ගැනීමක් සිදු වෙන ජීවිතේ කතාවක් නෙවෙයි අරමුණෙන් අරමුණට. එහෙම අරගෙන තියාගත්ත කරුණ ටිකක් මතක් කරගන්න. කවුරුත් එක්ක තරහ වෙලා ඉන්නේ නැතුව ආපහු තරහ වෙලා එකක් තියාගත්ත නේද? මොනවටවත් ඇලෙන්නේ නැතුව ඉඳලා මොනවා හරි දෙයක් ඇලිලා ඒක තියාගත්ත නේද? බය නැතුව ඉඳලා බයක් තියාගත්ත නේද? තරහකාරයෝ දෙන්නෙක් දහ දෙනෙක් බවට පත් කරගත්ත නේද? අර සේරම කොහෙන්ද ගත්තේ? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් රූපෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසෙන් පොට්ටබ්බේ. අරමුණෙන් අරමුණට. ඒ ඒ තියාගත්ත කියන එකේ වචනේ මොකද්ද? එහෙම කිව්වට තේරෙන්නේ නැහැ ඒක. මොකද්ද මේ තබා ගැනීම කියලා කියන්නේ? හොයාගන්න වෙනවා. අපි මේකට කියනවා යලි හැට ගන්න හැකි ආකාරයට ශේෂ කිරීම හෙවත් තණ්හානුසය කියලා. අපි මේකට කියනවා ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පෙන් ගැනීම කියලා. අන්න වැරද්ද. ලදරුවාට නොතිබුණ නොතිබුණ අනුතර තාරුණ්‍යයට පත්වීමත් සමග දිගින් දිගටම සිදුවෙන මොහුකුරායාමේදී මේ කියන ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයව භාවිතා කරන බව ඔබම දන්නේ නැහැ. ඒක සිංහලට ගත්තොත් ඒ මගේ, එබැවින් ඒ මම මගේ, එබැවින් ඒ මගේ ආත්මය. එය කුමක්ද? එය හොයාගන්න බැරි වුණා අපේ අයට. එය සම්පූර්ණයෙන්ම කය කියලා හිතාගත්තා. ඒ නිසා තමයි කය කොටස් 32කට දාලා මම නැති හැටි හොයන්න උගන්වන්නේ. එය ඇසේදී, කනේදී, නාසේදී, දිවේදී, කයේදී මාරු වෙනවා. ඇහේදී රූප රූපේ, කනේදී ශබ්ද රූපේ, නාසයේදී ගන්ධ රූපේ, දිවේදී රස රූපේ, කයේදී පොට්ටබ්බ රූපේ. ඇසේදී හෝ කයේදී හෝ නාසයේදී දිවේදී කයේදී තව දිහකට මාරු කරන්නත් පුළුවන්. එය බාලමකේ මම, පාපේ මම. ඊට වඩා හොඳ එක පින මම. ඊටත් වඩා හොඳ එක ධානයේ මම. මේ සමාජයේ සත්වයාට තුන් භවයක ගමනක් තිබෙන්නේ. පව මමත්වෙන් ගැනීම නිසා ඒක හොඳ නෑ කියලා උගන් ඉගෙන ගත්තාම පින හොඳ වුණත් මමත්වෙන් ගැනීම නිසා. පවපින දෙක මමත්වෙන් ගැනීම නිසා තමයි කෙනෙකුට මේ සසරේ කාම භවයක ගමනක් සමග මේ ඇල්මක් නැත්තම් මේ ජීවිතේ ගැටලුවක් තියෙන්නේ. අපිට ඊට එහා යන්න ඕන නැහැ. ධාන මමත්වෙන් ගැනීමක් තිබිලා සතරේ ඒගොල්ලෝ ඇවිද්දට අපි තව එහෙ ගිහින් නැහනේ. ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පේ සත්‍ය අදුකට පමනොයි. ඔන්න කාරණේ. අවුවට බැනලා වැස්සට බැනලා ගංගාවලට බැනලා මුකුත් කරලා හරියන්නේ නැහැ. Taman දුකටපත් වෙන්න හේතු ටිකක් හදාගන්නවා. මේ හිත හදාගන්න ඒවට කියනවා ලෝභයෙන් වැඩෙනවා, ද්වේෂයෙන් වැඩෙනවා, මෝහයෙන් වැඩෙනවා, ඊර්ෂ්‍යාවෙන් වැඩෙනවා, ක්‍රෝධයෙන් වැඩෙනවා, භවෙන්, පවෙන් වැඩෙනවා, වෛරයෙන් වැඩෙනවා. ඒක තමයි ගහ ඇතුලේ තියෙන කිරි. ගහ වැඩෙනකොට කිරි හැදෙනවා. මේ සංගවා තිබෙනා වූ ක්ලේශ ධර්ම ස්වභාවයන් ඇහැට කනට නාසයට හැම වෙලෙම එළියට එනවා. කොටපහම කිරියනවා. අන්න එහෙමයි මේක ගලපලා තියෙන්නේ. දැන් එතකොට බාහිර අරමුණද ඔබට දුක් ගෙනත් දෙන්නේ ඔබ හදාගත්ත ඇතුලෙන් එන කාරණාවද? ඒකෙන් පෙන්වන්න යන්නේ ඒකයි. තවත් ගැඹුරක් වෙන්නවා. අපි දොරවල් පහක් වශයෙන් කතා කළාට කොයි කොතනින් මේ ගහට කිතුවක් ගහේ කිරියෙන්නා වගේ දොරවල් පහෙන්ම උපදින්න හිත ඇතුලේ තියෙන රාග දේශ මොහයන්. පහ අන්තිමට එකක් බවට පත් වෙනවා. ඒකයි රසචිත්ත පරියෝදපණම් කියලා තෙන් පෙන්ලා තියෙන්නේ. අපි පහක් වශයෙන් අරමුණු පස්වකාරයෙන් භාවිතා කළාට පහක් කියලා කතා කළාට පහක් වශයෙන් අපි විඳින්නේ නැහැ කියලා පෙන්නනවා. අසකරණාසය කියලා. ඒවට පිටන හිත තමයි විඳින්නේ කියලා. දැන් මොකද්ද මේ වැස්ස? ඒතන් මම ඒතමස්මින් ඒසෝමේ අත්තා. ඒක බාර ගැනීම තුළ අර සිතේ ඇවිස්සෙන්නා වූ ලෝභ දේශ මොහයන්ගෙන් ඔබ දැවෙනවා. අන්න ගිනිගෙන දැවෙනවා නැත්නම් වැස්සට තෙවෙනවා මෙතන. දැවෙනවා නෙවෙයි. අන්ධයත් අභාවිතං චිත්තං. භාවිතා කළේම ඒතන් මම ඒතමස්මින් ඒසෝමේ අප්පා. එහෙම කිව්වේ නෑ වචනේ. නමුත් පාර ගැනීම සිදු වුණා. අල්ලා ගැනීම සිදු වුණා. මම කොට ගැනීම සිදු වුණා. මේ නිසා අපි ස්කන්ධ පංචකෙන් පංචකයට ඝන ගමන් මගක් තේරුම් ගත්තේ නැතිව මලාමා කාලේ ඉඳලා ඉන්න පුද්ගලයෙක් වශයෙන් මේ හැම එකක්ම මට සිදු වෙන්නා වූ ලාභයක් අලාභයක් සැපතක් නින්දාවක් ප්‍රශංසාවක් අසක්කයසක් මේවට ඇලෙන්න ඕන ගැටෙන්න ඕන ප්‍රතික්‍රියා දක්වීමට යන්න ඕන එකට එක කරලා අන්න එහෙම අපි මේ සංකල්පය තුළ සැරිසරනවා දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද? පැස නවත්තන්න කියලා කියනවාද? ඇස කරනාසේ දිවකයට හමු වෙන දේවල් නවත්තන්න කියන්නේත් නැහැ. ලාභාලාභ ලකුදේ සඳහා ලෝක ධර්මතා නවත්තන්න කියන්නේත් නැහැ. උන්වහන්සේම නැවැත්වේ නැහැ. උන්වහන්සේගේ චරිතය හදාරලා බලනකොට තේරෙනවා. බිරියන් අතහැර සසන්ගත වුණා වූ සැමියාවරුන් නිසා පවුල් කඩන්න ආපු කාලකන්ණියෙක් කියන පදේ හම්බ වුණා. දරුවෝ සසුන් ගත වුණා නම් අම්මා තාත්තා දාලා මව්පියන්ට දරුවන් නැති කරන්න ආපු කාලකන්ණියෙක් කියන පදේ හිමි වුණා. ශාක්‍ය වංශයට ගොම ගාපු කෙනෙක් විදිහට හිමි වුණා. ඒ ඒගොල්ලෝ මහ විශාල ශාක්‍ය වංශිකයෝ. ඒවා ඒ අතපහකට ගණන් ගත්තේ නැහැ. තව එක එක්කෙනාගෙන් එනේ මරු චෝදනා එල්ල වුණා. අර තමයි වැස්ස. එදත් අදත් ඉදිරියටත් මේ කියන කාරණා සම්බන්ධයෙන් අතුරු පාස්තුකාට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ කොහොමද දන්නවද? නින්දන්ති තුන්හිමාසීනං නින්දන්ති බහුබායින බාණිනං මිතබාණින්ති නින්දන්ති. ලෝක ජීවත් වෙන විදිහක් තිබිලම නැහැ. තුෂ්ණීම් භූතභාවයෙන් හිටියොත් ඒකට බනිනවා. වැඩියෙන් කතා කළොත් ඒකට බනිනවා. ටිකක් කතා කළොත් ඒකටත් බනිනවා. නත්ති ලෝකේ අනුන්තෝ ඒකාන්තයෙන් ලෝකේ නිඳාන ලැබුවෙක් නැහැ. ඒ බාහිර ක්‍රියාකලාපයේ පෙන්වන්නේ. එහෙනම් මේ සටන තියෙන්නේ බාර ගැනීමත් බාර නොගැනීමත් අතර නේද? මේ අභාවිතං චිත්තං සුභාවිතං චිත්තං කියන එකේ තේරුම. එහෙනම් ඒ මොහොතේ එන මේ ස්කන්ධ පංචක ධර්මතාවයේදී ඔබ ළමා කාලයේ සිට මේ හැම එකක්ම මමත්වෙන් ගනිමින් ශේෂ කරනවා ඉතුරු වෙන්නේ. මේ ශේෂයේදී වැඩෙන්නේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. අන්නේ ලෝභ දේශ මෝහ මූලයන් චිත්තාභ්‍යන්තරේ වැඩෙනවට ගහේ කිරිමෝරා යනවායි කියනවා. කෙලසෙනවායි කියනවා. අපිරිසුදු වෙනවායි කියනවා. සිත චිත්ත සංකලේශා කෙලසෙනවා. කෙලසාගත් සිතක සිටමින් තමයි අපි බණහන් දෙන්නේ. එහෙනම් අවුරුදු 5 10 15 දී බණහන් දාවොත් කෙලසාගර නෑ ඇත්තට. දැන් මේ වදය මේ ඇතුළේ තියෙන කාරණා ටික කොහොමද අපි අයින් කරන්නේ? යටපත් කරන්න පුළුවන්, හංගන්න පුළුවන්, මග ඇරලා ඉන්න පුළුවන්. ඒකක් නිසාවත් අයින් වෙන්නේ නැහනේ. නමුත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා උපන්න කුසල් දුරු කිරීම නූපන්න කුසල් නොඉපදීම කියලා වචනයක්. අර උපන්න කුසල් කියන්නේ අර තියපු කාරණා ටික. දුරු කරන්න ඕන. අන්න කරන්න වැඩක් තියෙනවා. ඒ වගේම යලිත් හටගන්න හේතු ඉතුරු නොකර අවසාර කරන්නත් ඕන. ඒකට කියනවා නූපන් අකුසල් නොඉපදීම කියන එක. මේකට පාවිච්චි කරන්න ඕන ආරණ්‍ය කියලා දේශනා කරලා තියෙනවද? මේකට පාවිච්චි කරන්න ඕන පන්සල කියලා දේශනා කරලා තියෙනවද? මේකට පාවිච්චි කරන්න ඕන සිවුර කියලා දේශනා කරලා තියෙනවද? නැහැ. ඇඳුම ඕන කෙනෙක් ඕන හැටින් තියාගන්න. හැබැයි පාවිච්චි කරන්න ඕන ක්‍රමය හැමෝටම පොදු දෙයක්. ඒක තමයි අපි මේ ආර්ය භාවයට පත්වීම කියන වචනේදී ඔහුගේ දැක්ම වෙනස් වෙනවා. පෙර පරිදි ඔහු දකින්නේ නැහැ. ඒක ඒකට කියනවා අනුසෝතගාමී කියලා පෙර පරිදි දකින්න එකට. අවබෝධ කරගෙන දකින්න එක කියනවා පටිසෝතගාමී කියන එක. සමස්ත සමාජයේ සඳහාම පටිසෝතගාමී ප්‍රතිපදාවක් දේශනා කළා කියන එක තමයි ඔබ දන්නේ නැති වුණාට ඔබ දන්න කතාවක තියෙන්නේ. ඔබ දන්නේ නැති වුණාට ඔබ දන්න ප්‍රසිද්ධ කතාවක තියෙන්නේ. කොතනද ඒක තියෙන්නේ? බුද්ධත්වයටපත් වෙන්න පෙර දාන ටික වළඳලා පාත්‍රය ජලයට දාපුවාම ඒක අපි නම් දැම්මොත් පල්ලෙහාට යන්නේ. පාත්‍රේ උඩුගම් බලා ගියයි කියලා. මම සාමාන්‍යයෙන් ළමා කාලේ ඔයවල් වල නා තියෙන කෙනෙක්. ඔය තියෙන වක්කලම් කියලා කැරකෙන තැන. පල්ලෙහාට වතුර ගියාට සමහර තැන්වල කොහොම කරකිලා ආපහු උඩ අඩි 10ක් 15ක් 20ක් උඩට යනවා. පාත්‍රයේ තරමේ මල් මලක් වැටුණත් ගොරක ගෙඩියක් වැටුණත් අපි සබන් කෑල්ලක් දැම්මත් ඒව ඉහළට යනවා. ටිකක් ගිහින් කරකිලා ආපහු පල්ලෙහාට යනවා. හැමදාම ඉහළට යන්නේ අර ඒ සම මට්ටම දක්වා ගිහින් ආයෙත් වතුර ගල පල්ලෙහාට යනවා. ඇස් දෙකයි කටයි ඇරයි බලන් බලන් ඉන්න පාත්‍රයේ උඩුගම් බලන් යනතුරු මේකෙන් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතිව මේ පටිසෝතගාමී ප්‍රතිපදාව පෙන්වන්නේ. යන පැත්තට ගිහින් බෑ අනිත් පැත්තට යන්න. යන පැත්තට ගියොත් කර්ම රැස් වෙනවා. අනුසෝතගාමි ඒතන් මම යතමස්මින් යේසෝ මේ අත්තානම් කර්ම රැස් වෙන පාර ඇරුණාම ඒකේ මේ නිදෙන පාර නෑ. ඒකට යොදන පදේ ඒතන් මම යතමස්මින් යේසෝ මේ අත්තා. ඒතන් ඇහෙදී කනේදී නාසයේදී දිවේදී කයේදී රූපේ ශබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ලෝභේ දේසේ මොහේ ඊර්ෂ්‍යාව පොදේ ඕනෑම දෙයක් ඒතම් ආපදේ ඒ අනුසෝතගාමී මේ හැම ක්‍රියාකාරකමක් තුළම සසර සඳහා උපදින්න තව හේතුවක් ඉතුරු කරමින් ඔබ පව ඔස්සේ පින ඔස්සේ ධානය ඔස්සේ භවගාමී වී ඉන්න බව බුදුන් වහන්සේගේ භවගාමිත්‍ය සහ භව නිරෝධගාමිත්‍ය කියන මේ වෙනස තේරෙන තුරු තේරෙන්නේ නැහැ. මේ සසරේ බුදු සසුනට අදාළ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා ඇඳුම් ඇඳගෙන තමයි ඔක්කොම ඉන්නේ. නමුත් ඔවුන් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් අවබෝධ කරන්ට යන්න හිතන් ඉන්නවා නම් යනවා නම් යන හැටි කියලා දෙනවා නම් ඔවුන් ඔක්කොටම තනි වචනයක් පාවිච්චි කරන්න වෙනවා භවගාමී ඒ කියන්නේ බුදු සරණ නැහැ එතකොට. දැන් එහෙනම් බුදුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා භවගාමී ප්‍රතිපදාව තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ කියලා භව නිරෝධගාමීත්වයක් දේශනා කළානේ. මෙන්න මේ ගේ අතුල විඳගලම තෙවෙන්නේ නැති වහලයක් හදා ගන්න විදිය. සුභාවිතං චිත්තං අභාවිත නෙමෙයි. අර අභාවිත තමයි ඒතම් මම ඒතමස්මින් ඒසෝ මේ අත්ත අරමුණෙන් අරමුණට මමත්වෙන් අරගෙන කටයුතු කරනවා. එතකොට ලෝභයේදී ලෝභයේ දේශයේදී දේශයේ දේශ මොහේදී මොහේ ඊර්ෂ්‍යාදී ඊර්ෂ්‍යාව කාමයේදී කාමය මම නිලයේදී නිලය උගත්කමේදී උගත්කම ධනවත්කමේදී ධනවත්කම රූප ලක්ෂණයේදී රූප ලක්ෂණය මම ඔය ඕන එකකින් මම හදාගන්න පුළුවන් අර තමුසේ මරන්නවාද මම කවුද කියන්නේ කියන එක ඕකෙන් කියන්නේ ඔය උන්මාදයටපත් වීම නිසා මගෙන් එහෙම ඇහුවොත් කවුරු හරි මේ ලෝකේ අවුල් ඇති කරන්නේ කවුද කියලා මම කියනවා ස්කන්ධ පංචකය මම මගේ කොට ආත්ම කොට ගැනීම කියලා. වෙන මොකක්වත් නෙවෙයි කියලා. මේ ඔලෝකේ තියෙන අවුල් සියල්ලම මමත් ඒ විසින් හදන දෙයක්. ඒ තථාගතයන් වහන්සේ වදාළ පරිදි මමත්වය හඳුනා ගැනීමකින් අරුණාම නිකන් මමත්වයකින් ගත්තට තේරුම් ගන්න බෑ. දැන් එහෙමනම් අර චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේවල් එන්න ඕන ඇවිදින් ඉවර වෙන්න ඕන අභ්‍යන්තරගත නොවෙන්න ඕන දෙකම එකවර වෙන්න ඕන ඒකට කියනවා උපන්න අපසල් දුරු කිරීමට ගන්නා ව්‍යායාමය නූකන්න අපසල් නොයිපදීමට ගන්නා ව්‍යායාමය කියලා සම්මා වායාමය වර්තමාන ස්කන්ධ පංචකය තුල ඇසට කනට නාසයට දිවට කයට ගැටෙන්නා වූ ඕනෑ දෙයක් නිසා හෝ මනෝද්වාරයෙන් එන කාරණයක් නිසා අපි පෙර පරිදි හේතු ඉතුරු වෙලා අවසන් කරන මාර්ගය යනවාද? එහෙනම් තාමත් පහළ ගම්බලා තමයි යන්නේ උඩු ගම්බලා යන්නේ නැහැ. දැන් මේ උඩු ගම්බලා යන්න ඕනක් තමයි හැමෝම කියන්නේ. හැමෝටම බුදුහාම යෝජනා කරන්නේ. මම බුදු වෙනවා නම් මේ පළියුරුවම් බලා යන්න ඕන. ඔබටත් මේ අවබෝධය ලැබෙනවා නම් ඔබ මේ ආත්ම දෘෂ්ටියේ මාවත වෙනස් කරන්න ඕන. ඔය පැවිද්ද තුළ ඔය ගිහිභාවය තුළ ඉස්සිභාවය තුළ පුරුෂභාවය තුළ උගත්කම තුළ ඔය නූගත්කම තුළ ඔය ධනවත්කම තුළ ඒතන් මම ඒතවමස්මින් ඒසෝ මේ අත්තානං වූ මායාට අයිති දෘෂ්ටිය ඔබ අන්තර්ගත කරගෙන තියෙනවා. අන්න වරද. අන්න තෙමෙන්න හේතුව. මේ වහල, බාල වහලක්. ලස්සනට පාට කරලා තිබුණාට ඒක සිදුරු සහිතයි. දැන් එහෙනම් අපි ඒකට වටිනාකමින් යොත් ආරක්ෂිත වහලක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට අර රාග දේශ මොහ නැවති වර්ෂාවෙන් දෙවෙන්න නැතු වෙන්න පුළුවන් ස්වභාවිත චිත්තේදී. අභාවිත චිත්තේදී බෑ. අන්න සුපබුද්ධ ශාක්‍ය හෝ දේවදත්ත හෝ එහෙම නැත්නම් තවත් සමාජයේ පුත්තග්ජන පුද්ගලයෙක් හෝ බමුණු හෝ මේ ලෝක ධර්මතාවයන් මත අඬනවා දොඩනවා වැළපෙනවා කම්පා වෙනවා. තථාගතයන් වහන්සේටත් ඒ නින්දා ටික ඒ අරෝධම වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේටත් එහෙමයි. උන්වහන්සේලාට අර සිදුවීම් සිදු වුණාට කම්පණේ නැහැ. ඇයි? සිදුවීම් ටික වැස්ස නම්, ගෙවල් දෙකටම වැස්ස වැටෙනවා. මේ වහලේ හොඳ හින්දා තෙමෙන්නේ අර වහලේ හොඳ නැති හින්දා තෙමෙනවා. මේ හොඳ නැති වහලයට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. මේ හොඳ වහලයට මාරු කර ගන්නවට කියනවා සංස්කාරයන්ගේ අනිත් දුක්ඛානාත්මය පිළිගැනීම කියලා. එතකොට කියනවා අපි එකට නේතං මම නේතෝහං අස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කළ යුතු කටයුත්ත. බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ස්වකීය වක්කලි ගෝලයා ගාවට ඇවිදින් තමන් වහන්සේ දකින හැටි පිළිබඳව උගන්වන අභ්‍යාසයේදී නැත්තම් පාඩමේදී තමයි මේ තස්මාතිහ වක්කලි බැවින් වක්කලිය සබ්බං රූපං මේ 60 කනට නාසට දිවට කැටෙනා මේ සියලු රූප ආරම්මන අතීත වර්තමාන අනාගත ඇතුළත පිටත සුකුමෝලාරික හීන ප්‍රනීත දුරිය සම්තිකය කියලා කතා කරන 11 ආකාර රූප ඒ රූප ආරම්මණයට එන දේවල් අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න නේතං මම නේතවමස්මින් නමේසෝ අත්තාපි සම්මප්පඤ්ඤාය දත්තබ්බං අනපවේ ඉන්ද්‍රියෙන් ඇසට කනට නාසයට ගැටෙන ඉන්ද්‍රිය උදව් කරගෙන බාහිර කාරණා වලින් ලැබෙන කරුණු මුල් කරගෙන තමන්ගේ ඇතුළතින් එන්නා වූ කාරණා ආවවා දැනගෙන ඒවා පැමිණියේ මෙන් පෙර ලැබුණු නිසා බව තේරුම් අරගෙන තව යලි යලිත් මොනවා ලැබුවත් එන බව තේරුම් අරගෙන නොතබා අවසන් කරන්න ඔබට පුළුවන් නම් ඒ නොතබා අවසන් කිරීමට තමයි බුදුහාමුදුරුව අනිත්‍ය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඊට මෙහා කවුරු මොන අනිත්‍යයක් ඉවත් පිළිගන්න නම් එපා. අපිට තියාගන්න. ස්කන්ධ පංචකය තුල ක්ලේශයන් නැසෙන ආකාරයේ ධර්මයේ අනිත්‍ය බවට පත් වෙන්න හේතු අනාගත හේතු ඉතුරු නොකර අවසන් කළොත් එතෙන්ද යනකල් ඔබේ අනිත්‍ය පිළිබඳ අවබෝධය පුළුල් වෙන්න වෙනවා ඉතින් මෙහා පැත්තේ ඉන්න තැන් කියලා මම කියන්නේ නැහැ එක එක්කෙනා ඉන්න තැනටම තේරුම් ගන්න. එතකොට වුන් දන්නේ නැහැ. ඔවුන්ගේ පාඩම් පොතෙන් ඔවුන්ට අනිදුක්ඛ අනත්ම ඉගෙනගෙන තිබුණාට ඔවුන්ගේ අරමුණු ගැනීමේදී ඔවුන් භාවිතා කරන්නේ නිත්‍ය සුඛාත්මේ බව. හේතු ඉතුරු වෙන කර්ම රැස් කිරීම බව. බාර ගැනීම බව. මමත්වයෙන් ගැනීම බව. ඒතන් මම ඒතමස්යෙන් ඒසෝමේ අත්තා බව. මේ ටික දන්නේ නැහැ. Tamanවත් නෙවෙයි වැරදි සිදුන බව දන්නේ නැහැ. මේ වරද නිසා දුකටපත් වෙන සිදුන බව දන්නේ නැහැ. එසේනම් බුදු සමයට අයිති නැති වෙනත් කොහේරි ආගමක ගැඹුරක් නැති ආගමක තිබිච්ච පදයක් අල්ලාගෙන එහෙම නැත්නම් ගැඹුරු දර්ශනයක් ඇති පුද්ගලයෙක් කවදා හරි මේ රටස කියපු දෙයක් අල්ලාගෙන බාහිර ලෝකේ තියෙන දේවල් වල ඇති නැති වෙන එක බුදුහාමුදුරුවෝ දාලා අනිත්‍ය කියන මෝඩ තැන පටන් ගත්ත මෝඩ තැන ඉඳලා කොතරම් දුරට දැන් ඉදිරියට එන්න ඕනේද? අන්න අර ස්වභාවිත චිත්තේ කියන එකේදී මේ අනිත්‍ය තමයි ස්වභාවිතය. ඒ ස්වභාවිතයේදී තමයි මොකද වෙන්නේ? කෙලෙස් නැසෙන්නේ. අභාවිතයේදී නෙමෙයි. ඒ අභාවිතයේ පසකදා ස්වභාවිතයට එන්න කියලා බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා. ඒ අදකල යුත්තක් මන්දයත් කවමදාකවත් හෙට කියලා දවසක් එන්නේ නැති බැවින්. ඔබේ ව්‍යාපාරික ලෝකයේ ඔබේ ජීවිතයේදී එහෙම හෙට ගැන හිතා සැලසුම් සකස් කරගන්න වෙන කරුණක්. නමුත් මේ අරමුණු හමු වීම කියන එක හැමදාමත් වර්තමානයේ ඇසට කනට නාසයට දිවට කයට හින් එකකට හැමදාමත් මේ ළඟදී මම ඕක කාරණා දෙකකට පැහැදිලි කළා පැහැදිලිව තේරෙන්න hina යන්නත් එක්කලා ඔය ඔය මගේ කුඩා කාලේ පයින් යනකොට ඔය සමහර මගේ ගමේ හෝ වෙනත් ගමක වෙන්නේ නැති. පුංචි පුංචි පෙට්ටි කඩවල් තියෙන ලොකු නෙමෙයි හොටෙල් නෙමෙයි. ගම්වල දාගත්ත දේවල්. ඔය ගම්වල ඉන්න මුදලාලට හරිම කරදරයක් තමයි මුදලාලට මේ නැතිකම නිසා ඇවිදින් ණයට අරන් ගිහින් දෙන්නේ නැති එක. හදිසියක් තමයි ගමේනේ අඳුරනන් දෙන්න ඕන. අන්තිමට වෙළඳ ව්‍යාපාරේ බංකොලොත් වෙනවා පොතේ ඉලක්කම් තියෙනවා සල්ලි නැහැ. ණය බර ඉහළ යනවා. ඉතින් මේකෙන් ගැලවෙන්න නොඑක් පද යොදනවා. අයට දෙනු නොලැබේ. කරුණාකරන අයට ඉල්ලාමනාප නොවන්න. ඒ ඔක්කොටම වඩා චිත්තාකර්ෂණීය දේ තමයි අද මුදලට හිට ණයට. ණයට ගන්නලා හැන්දෑවේ කෙනෙක් බැලුවා කෝඩ් එක දිහා අද නම් දෙන්නේ නැහැ. එහෙනම් අද සල්ලි තියනවා නම් අරන් යන නැත්නම් ආපහු යන්න වෙනවා. හෙට දෙනවනේ නම් හෙට ඇවිදින් ගෙනියන්න. හෙට ඇවිදින් බලපුවම අද මුදලට හෙට ණයට. ආ එදාටත් එහෙනම් හම්බ වෙන්නේ නැහැ ණයට. අර ණයට දෙන හෙට කවදාවත් උදා වෙන්නේ නැහැ වගේ මේ හෙට කවදාවත් එන්නේ නැහැ. අනාගත බුදුරෙක් පහළ වෙන දවසත් ඒක වර්තමානයේ විනා අනාගත එහෙම නෙවෙයි. يعني බුදු සමයෙන් උගන්වන්නේ කළ යුතු දේ වර්තමානයේ කරන්න. වර්තමානයේ දැන්. වරදින්නේ දැන් සසරට අහු වෙන්නේ දැන් සංයෝජනයන්ටපත් වෙන්නේ දැන් සංයෝජනයන්ගෙන් මිදෙන්නත් ඕන දැන්. අන්න දැන් ස්වභාවිත චිත්තයට එන්න. ස්වභාවිත චිත්තයේදී වර්තමාන හමු වෙන අරමුණට එන දේ අල්ලා නොගැනීමෙන් මමත්වෙන් නොගැනීමෙන් අනාගත හේතුවක් ඉතුරු නොවන ආකාරයේ අවසන් කිරීමෙන් පෙරකල පරිදි නොකිරීමෙන් එහෙමත් වචනයක් මට තියෙනවා ඒකේ. මොකද මම කරන්න ඕන කියලා මම අහපම කියනවා ඉස්සර කරපු දේ කරන්න එපා. ඉස්සර කරේ බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහ ගන්න යනවා, පලි ගන්නවා, කපන්න ගන්න කොටන්න යනවා. action and reaction. දැන් reaction බෑ. එතන නතර කරන්න. එතකොට මේ නතර කිරීම තුළ ප්‍රතික්‍රියා දක්වන්නේ නැත්නම් ඒවා නැසෙන්නේ අනාගතයට හේතුවක් ඉතුරු නොකර. අනාගතයට හේතුවක් ඉතුරු නොකර නැසෙනවට තමයි සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය කියන්නේ. අනාගතයට හේතුවක් ඉතුරු වෙන්නේ නැසෙනවා නම් ස්කන්ධ පංචක තුළ එතකොට සංස්කාරයන්ගේ නිස්සතාත්මය. එතකොට පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධා දුක්ඛා පංචස්කන්ධා දුක්ඛා නෙවෙයිනේ. උපාදානයෙන් මිදීම මුල් කොටගත් ධමයක් මේක. ඔබ හැම දිනාට ඒ නිසා මේ ගෙවල් දෙකෙන් කෝකද ඉන්නේ කියලා කල්පනා කරන්න. වැඩි හරියක් නම් ඉන්නේ තෙමෙන ගෙදර. ඉස්සේ වුණත් පුරුෂ වුණත් ගිහි වුණත් ඉන්නේ මොකද මේ නොතෙමින්ට අවශ්‍ය ආවරණය හම්බ වෙනා නැහැ. දැන් අපි මේ සමාජයට මේ නොතෙමින් ඉන්න ආවරණය පැහැදිලි කරලා දීලා ඔය තෙමි තෙමි ඔය ගේ ඉන්න ඕනේ නැහැ මෙන්න මේ ගෙට එන්න කියලා අපි කියනවා. අර ගේ තුල බුදු සරණ නැහැ මේ ගේ තුල බුදු සරණ තියෙනවා. මේකේ තුර රාග දේශ මොහ ගිනි පත්තු වෙනවා වෙනවට දැවෙනවා වෙනවට නිවි යනවා ටික ටික ටික ටික මේ රාග දේශ මොහ ගිනි නිවීම සිදු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මනං වූ ධර්මයේ සරණින් බව තේරුම් ගනිත්වා ස්කන්ධ පංචකය තුල බලන්නා වූ එහෙම බලන්නකොට තමයි බුදුන් වහන්සේ වක්කලට වදාලේ ධර්මයේ දකිද බුදුන් දකි කියලා ඒ නිවැරදි මාර්ගය පරම නිෂ්ඨාව කරා ලබා ළඟා වීමට ඔබටත් උදව් වෙනවා උපකාර වෙනවා. එබැවින් මේ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් යන්නන් බවට පත්වීමට ඔබ මේ ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා හැම දිනාටම තෙරුවන් සරණයි